අවස්ථයි ශ්‍රද්ධා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අද වැඩමුළුවේ තුන්වෙනි දවසේ අපි තුන්වෙනි ප්‍රශ්න විචාරත්ක වැඩපිළිවෙල ඉතින් අපි පුරුදු පරිදි සතිವಾರයේ ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි ලියනගේ මහත්යන්ගේ ඉල්ලා සිටිමු අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ඉදිරිපත් කිරීම සඳහා භාවනාවට අදාළව ප්‍රශ්න 15ක් සහ ඊයේ ධර්ම දේශනාවට අදාළව එක් ප්‍රශ්නයක් ලැබී තිබෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා භාවනාව පිළිබඳ ආධුනිකෙක් මි. මා පරයන්ක භාවනාවට එළඹුණාට එළඹුණාට පසුව හුස්ම රැල්ල කෙරෙහි හිත යොමු කළෙමි. ආස්වාස ප්‍රාස්වාස රැල්ල රැල්ලවල් පහක් හයක් පසු පසුව කටට කෙල උනන්නට විය. ඒ කෙල ටික ගිල නැවත හුස්ම රැල්ල කෙරෙහි හිත යොමු යොමු යදවු පසුව නැවතත් කෙල උනන්නට විය. මෙසේ කීප වාරයක්ම සිදු පසුව මා මන්දෝත්සාහි බවට පත්විය. කාලය අවසන් වනතුරුම මේ සිදුවිය. ඒත් ඊයේ රාත්‍රී 8ට ආරම්භි පරයන්ක භාවනාවේදී කලින් වූ සිද්ධි දහමෙහිම සිදුවිය. මෙවිට මාකලේ කටට කෙලිනීම සිදුවන විට හුස්ම රැල්ල මෙනෙහි කිරීම නවතා කටට කෙලිනීම පිළිබඳව පිළිබඳවද එම කෙල ටික ගිලීම පිළිබඳවද මෙනෙහි කළෙමි. කෙල ටික ගිලගත් පසුව නැවත හුස්ම රැල්ල පිළිබඳව මෙනෙහි කළෙමි. ටික වේලාවක් මෙසේ කරමින් සිටින විට උකුල මත තිබුණ මාගේ අත් දෙක පිළිබඳව දැනීම නැතිවිය. කකුලේ සහ කොන්දේ වේදනාව දැනෙමින් තිබුණා. එහෙත් යටිකයේ සෙසු කොටස් පිළිබඳව දැනීම නැතිව ගියා. හිතේ ඇති වූ සැහැල්ලු බව නිසා පරයන්කේ සිටීමට අවශ්‍ය බව දැනුණා. හුස්ම රැල්ල පිළිබඳව අවධානය වරින් වර පිටට ගියත් වේදනාව දැනුණත් තවදුරටත් රැඳී සිටීමට ආශාව ඇති වුණා. මුළු භාවනා කාලය තුළම රැඳී සිටීමට හැකි වුණා. ගරුතර ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ විශේෂයෙන් කටට ඉලෙන් කෙලෙයිනීම පිළිබඳ ඇතිවන බාධා වළක්වා ගන්නා අයුරු පහදා දෙනමින් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක බාධාවක් නෙවෙයි ඒක සාධකයක් කරගන්න කයට හිත આવුත් විතරම දන්නේ අපි. කොහොමවත් කට කෙට වුණා. ඇස්පිල්ලම් කොහොමවත් ගහනවා. භාවනා කරන විතරයි දන්නේ. ඉතින් ඔක ප්‍රශ්නයක් කරගන්න එපා. කෙලවුණන එකම අරමුණු කරන්න. කරලා තියෙන එකමයි. ඒක ලියලා ඒක සංසිඳුනොත් ආනපාණ්ඩය. එහෙම නැත්නම් කෙලවුණන එකම බලාගෙන ඉන්න. ඉතින් මේක කරලා තියෙන ටිකමයි මම අගය කරන්නේ. මේක නතර කෙරුවොත් ඉතින් ආයේ ගමනට පාරන බලකිනවා. මේකටම එන්න දෙන්න. කෙලවලටම එන්න දෙන්න. ඒකෝට කෙල දිගේ භාවනාව යනවා. පින්වත් ස්වාමීන් වහන්සේ පරයන්කයට වාඩි වී සිටින විට ඉරියව්වට සිත පිහිටුවා ආනාපානයට සිත යොමාගෙන සායාතන සයනය ගැන දීර්ඝව සිතීම සිතීමි. එනම් ඇසත් රූපයත් එකතු වී චක්කු විඥාණයද මේ තුන එකතු වී ස්පර්ශයද ස්පර්ශය නිසා වේදනාවද වේදනාව නිසා තණ්හාවද හටගනී. ඇස අනිත්‍යයි දුක අනිත්‍යයි අනාත්මයි රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි ඇසේ විඥානය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඇසේ ස්පර්ශය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි තණ්හාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි යනුවෙන්ද ඊළඟට දසාසුභය සහ මරණානුස්සතිය ආනාපානයත් සමග මෙනෙහි කිරීම සුදුසුද කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඒ නිසා මූලික කමඨහන උපදේශ වලට අහුම්කම් දෙන්න මේ කොයිදෝ අරගෙන යන්න හදනවා මුළු සභාවම ඒ නිසා මේකේ නාර කරන්න තියෙන්නේ අර කමඨහන උපදේශ දෙන්න මේ එනකොට කරන්න ඕන දෙ කියලා කියනවා ඒක කරලා ඒක පිළිබඳ අපි කතා කරනවා මිස අඳුනා දීපු නැති අරමුණු නරක නිසා නෙවෙයි කරන්නේ. අපි යන්න හදන්නේ 100ක් එක ගමන. ඒ 100ට තියලා තියෙන උපදේශ ටික නැවත වුන්කම් දෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි දෙපා නමිදිමි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව කලක් භාවනා කරන අයෙක්මි. හුස්ම රැල්ල නොදැනී ගිය පසු ශරීරයේ දැනුණු ධාතු ස්වභාවයන් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකිවිය. දැන් මට පරයන්කේ වාඩි වී කයට සිත යොදන විටම නාසයේ පවතින හුස්ම ගැන කම්පන ධාරාවක් දැකගත හැකිවිය. ඉන්පසු ඊතා කෙටි හුස්ම කිහිපයක් යාන්තමින් දැකගත හැකිවිය. ඒ දෙස මම ඊටමත් විමසිල්ලෙන් බලා සිටිමි. ඉන්පසු මට නිින්ද ගියාද කියා සිතාගත නොහැකි ලෙස කාලය ගෙවී යයි. නැවතත් සිහිනෙන් මෙන් හුස්ම රැල්ල වැදෙන අයුරු දැකගත හැකි විය. මේ తත්වය මාස ගාණක් අත්විඳෙමි. සිතවිලි වේදනාවලින් බාධාවක් නැත. සිතවිලි ආ ගමන් එය කුමක්දයි විමසීම විමසීමත් විමසීමටවත් නොහැකි ලෙස ගලා යයි. මේ සියල්ල කයේ පැවැත්ම සඳහා සිදුවන මායාකාරී සිදුවීම් පෙළක් ලෙස ඒ වෙලාවට සිටේ. ස්වාමින්වහන්සේ මේ தත්වය ගැන පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ශාසනික මෙහෙවර කිරීමට නිරෝගී සුවය දීර්ඝාෂ්ට පතමි. ඔය මේකදී ඇත්තටම සලකන්න තියෙන්නේ අර <clears throat> අරමුණු ගෙවිමින් ගිහිල්ලා නිින්දකට වැටෙනවා වගේ තත්යක් දිගටම පවතිනවායි කියලා. ඉතින් මේකට මේක තමයි පාර. නමුත් ඒක දන්න තැනක ඉඳලා නොදන්න තැනකට යෑම බොරු වලක වැටිලා නැත්නම් අකරතැබ්බයක් වගේ තමයි අපේ හිත කියවන්නේ. මේකට තියෙන එක උත්තරය තියෙන්නේ ලෑස්තිලා යන්න. දන්න තැන ඉඳලා නොදන්න තැනට යනකොට එක සැරේ වෙන්නේ නැහැ. මේක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අරමුණ ගෙවි යන හැටි දැක් ගන්න පුළුවන් වුණා නම් යන්නේ ලොකු විශ්වාසකින්. අන්නේ විශ්වාසයේ නැතිකම, සැකේ ඇතිකම තමයි මේකේ ලියවෙන්නේ. ඒක මේ ලියවෙක නැයි දෝෂයක් නෙවෙයි. මේ කියලා දෙන කෙනා මේක හරියට කියලා දීලා නැහැ. අපිට ලොකු සංසි කියලා දුන්නේ එහෙම යන බව දන්නවා අනිත් දවසේ මේ ගුරු උසුර දැන් එක ගෙවෙනවා මම අන්තිමටම ගෙවෙනකම් බලනවා කියලා බලන්න. ඒකට ලොකු තොරතුරු තෝගයක් අපිට ලැබෙනවා. ඔය සැක කරන තැන්වල සිද්ධ වෙන දේ බලා ගන්න පුළුවන්. එතකොට ඒකම ඒ සියුම් භාවයේම තමයි ගුරුන්නාංශ කෙනෙක් වාගේ පෙර ගමන් කරුවෙක් වගේ උදව් කරනවා. දර්වන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කලක සිට භාවනාවේ එකතැන පසුවෙතයි මට සිතේ. දිනපතා දවසට දෙවරක් හෝ භාවනාවේ යෙදිමි. ඊට ඕනෑකමින් ඊටාම සූදානමින් භාවනාවට ගියත් බොහෝ දිනවල ඇතිවන්නේ එකම ප්‍රතිඵලයමයි. එනම් භාවනාවේදී සමාධියකට පත්ව අරමුණකින් තොරව සෑහෙන වේලාවක් සිටීමය. මාගේ මූල කර්මස්ථානයේ වන ආනාපානය කෙරෙහිම සිත පිට නොයා රඳවා ගැනීමේ අරමුණින් මම පරයන්කට යමි. බොහෝ අවස්ථාවලදී දැඩි උත්සාහයක යෙදුනත් ටික වේලාවකින් අරමුණ අමතකව අනිවිත සමාධියේ රැඳෙමි. මට අවශ්‍ය වුණේ මෙම தত্ত্বය වෙනස් කර ගැනීමට. කලින් ලැබූ කමඨහන් උපදෙස් අනුව සක්මණේ නොයදී කෙලින්ම පරයන්කයට ගොස් භාවනාවට යෙදුණෙමි. එසේ වුද ලැබුණේ එකම ප්‍රතිඵලමයි. කාලයක සිට මෙම தত্ত্বය මත මගේ භාවනාවේ දියුණුවක් නැද්දයි මට සැකසිතේ. සෑම පරයන්කයකටම පෙර මම විනාඩි කිහිපයක් හෝ සක්මනේ යෙදෙමි. පරයන්කේදී මට සිතවිලි වේදනා ඇති වේ. වේදනා ඊට තදබල උවත් සමාධියේ සිටම ඉදිරි සිටම ඉරියව් මාරු කරන. වරින් වර ආනාපානයද අරමුණු වේ. මට අවශ්‍ය වන් මට අවශ්‍ය කමඨාන් උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේ නිරෝගී සුව চিරාත් කාලයක් මෙම ශාසනික මෙහෙවර කිරීමට ලැබේවා. ඊතා ඉක්මනින් ඊතා ඉක්මන් භවයකදී ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධිගෙන් නිවන් සුවත් වේවා. තෙරුවන් සරණයි. මේකේට ඉස්සල්ලා එක්කනාගේකමයි තියෙන්නේ. ඒක පාට අරමුණක් නැත්තනත යනවා. ඒක ටැග් ගහිල්ලක්. ටෙම්ප එක තැනක පල්වීමක් වගේ පේනවා. නමුත් අර දැනෙන තැන ඉඳලා නොදැන්න තැනට යන පාරේ ජවනිකාතික අල්ලගෙන නැහැ. ඒ කියන්නේ අතරමැද සතිය හැලහැප්පෙනවා. ඒ නිසා නොදන්න තැනට යන්නේ එක සැරේ නෙවෙයි කියලා හිතවද්දා ගන්න. ඒක වෙන්නේ ටිකෙන් ටික. ඒ නිසා ඒ දන්න තැනට නොදන්න තැනට යනකොට රූපයේ රූප සංඥාවක් පාටපත් වෙනවා කියලා සරුවචන්සේ දේශනා කළා තියෙනවා. මේක ඒ ටික අල්ලගන්න නැතුව මෙතනින් ගියා ගියාම හිස් තැනකට පස්සේ නොදන්න තැනකට යනවායි කියලා කියනවා. ඒකට සැකේනවා. ඒකට හේතුව සතිය අඛණ්ඩව නැහැ. සතිය එක දිගට නූලක් වගේ අතකාගෙන යනවා වගේ නෑ. නිසා පටන් ගන්න වෙලාවදි කරලා ඒ අරමුණ ගෙවෙන හැටි ඒ වෙනස් වීමක් වශයෙන් දකින්න ගෙවෙන දිගේම එnde එnde එnde එnde සතිය වැඩි කරගන්න එනතුව සැකේ වැඩි කරගන්න යන්න එපා. ඒක අවධානයෙන් බලන ඉන්නකොට පේනවා ඒ ගෙවින් වෙලා ගෙවන් වේකට යන එක ජවනිකාවෙන් ජවනිකාවෙන් බලන්න පුළුවන්. එතකොට තමයි තේරෙනවා අරමුණ ගෙවන් වෙනකොට භාවනාවද වැඩෙනකොට සතිය වඩා ගන්න වෙනකොට අපි සැකේ වඩා ගන්න. ඒ බෞසුත්කාවේ නැතිකම. සූදානමෙන් යන්නේ නැතිකම. එහෙම නැත්නම් ලෑස්තිලා යන්නේ නැතිකම. ඉස්සරලා කරාට කියපෙකමයි කියන්න තියෙන්නේ නොදැනී යෑම අපේක්ෂාවෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දිනු කරන්න. එතකොට තමයි කල යුත්තක් තියෙනවා. සැකයක් ඇති කර ගන්න වෙනකොට. අනිත් එක හිතන්ද වෙනකොට වැඩමුළුවේ මේ தත්ත්වය අපි බණේදී ධර්ම සාකච්ඡාවේ ගොඩාක් කතා කරන්න පටන් අරගනි. දැනට මේ උපදේශය දීලා අපි ඉදිරියට යනවා. සරණයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ මා සක්මන් භාවනාවේ වැඩි කාලයක් ගත කරමි. ඊට පසු පරයන්කේ ඉඳගත් පසු විනාඩි විනාඩියක් දෙකක් පමණ මට ආස්වාස ප්‍රාස්වාස ප්‍රකට නොවේ. ඊට පසු අරමුණ දැනෙන විට එය මෙනෙහි කරමින් ටික වේලාවක් භාවනාවේ යෙදෙන විට මගේ පිටපැත්තේ විශාල වේදනාවක් දැනෙනවා. ඒ එක්කම වරින් වර මාගේ උදරය උදර ගැස් උදරය ගැස්සෙන්නට පටන් ගන්නවා. එය උඩුකයට දැනෙනවා. මේ වෙලාවට මූලික කමඨහන් අරමුණට වඩා වේදනාවට හිත යනවා. ඒත් අරමුණ පිට ගිහින් වෙන අරමුණක් ආවිට එය දැනෙනවා. මා පරයන්කේ ගත කරන කාලය පුරාවටම වේදනා වේදනාව තියෙනවා. ඉක්මනින් නැගිටින්න හිතනවා. ඒත් ඔබ වහන්සේ දේශනා කළ පරිදි වේදනාව භාවනාවට සිරිදෙවුදුවක් යන වදන සිහිවෙන විට තව ටිකක් පරයන්කේ ඉන්න උත්සාහ දරනවා. භාවනාවෙන් නැගිටින විටත් මේ වේදනාව ටික වේලාවක් දැනෙනවා. මා පරයන්ක භාවනාවට වඩා සක්මන් භාවනාවට කැමැත්තක් දක්වනවා. භාවනාවට යොමු නොවි gedaraදොර සාමාන්‍ය ජීවිතයේදී මේ සමහර වෙලාවට කයේ කම්පන චංචල දැනෙනවා. මේ ගැන පහදා දෙනමින් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. මේ විදිහට පරයන්කේදී වේදනාව දැනෙනවා. මුළු දවස පුරාම වේදනාව දැනෙනවා නම් රහත් වෙලා කියන්නේ අන්න ඒකට තමයි. හිතේ යන්නෙම නැහැ. කයේ තියෙන වේදනාවම දැනෙනවා. අපි එහෙම නෙවෙයිනේ. භාවනා කරනකොට විතරයි වේදනාව දැනෙන්නේ. භාවනා නැතිකොට වේදනක් නැහැ, සතියක් නැහැ, නිවනක් නැහැ. දැන් කොයි වෙලාවක හරි තන උදේ පටන් ගත්ත වේදනාව නිදා ගන්න යනකම් එක දිගටම වද දෙන හැටි දැක්කොත් උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, රැයට කසපාර 300යි. ඒක දැනෙනවනම් නිවන. මේකට වේදය කියලා කියන්නේ. වේදය කියන දැනුමට නමක්. ත්‍රිවේදය කියලත් මේකට කියනවා. දැනුම් ධාතු තුනක්. ඉතින් මේකට බය නිසා අපි දැන් වේදනාව දැනෙනකොටත් චෝදනා ස්වරූපයෙන් කතා කරන්නේ. ඒ නිසා වේදනාව නොදැනෙන තැන්වල සතිය නැහැ කියලා හිතාගෙන ඒ ටිකේ සතිය තියාගන්න හදන්න. එතකොට බලතෑගේ ජීවිතේ පුරාම අපි ඉන්නේ වේදනා සාගරයක් පතුලේ. ඒ නිසා තවදුරටත් මේ වේදනාව දැනගෙන ගැනීම සඳහා සිරිදේව දුකට වැඩියා කියන ආදර්ශය අරගෙන දවස පුරාම අනුන්ගේ ගුණ කන්දල් අහන්න එපා. අනුන්ගේ ලිට රෝග අහන්න යන්නත් එපා. තමන්ගේ කයේ තියෙන වේදනාව ටික බලන්නේ. පැය 24ම ඉන්න පුළුවන් නම් නැත්නම් උදේ නැගිටලා ඉඳලා නිදා ගන්නකම් හිතන්නකො රහත්ුණා කියන්නේ ඕකට තමයි. ආයෙන එකක් නෑ මේ සංසාරෙට එහෙමනම්. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකන් එකම වදයක් තියෙන්නේ දෙකට කපු පණුවෙක් වගේ. උඩ දාපු මාළුවෙක් වගේ. කාන්තාරක එළියට දාපු වැල් ගැදවිල්ලෙක් වගේ මේක විඳවනවා තමයි වැඩේ. ඉතින් කාට කියන්නද? සර්බලදාරි දෙවියන් ආසෙට යනවා ගියා උම්මට කියලා ඌට හරි ගිය දැකි තෝ මව පුතේ මෙහෙම දැක්කෝ කියලා බුදුහාමුදුරු නොකිය කියනවා මේකට සර්බලදාරි දෙවියන් ආසෙ කියලා නෙවෙයි කියන්න තියෙන එක මේ වවපු අඩියක් වම්බා මවපු හරියක් දුක නම් මේකට විනාශක කියලා කියන්නේ කියලා තියෙනවා බුද්ධත්ව ජාතකයේ දීලා තියෙනවා මේ මවපු එකාට කියන්න ඕනේ විනාශකයයි කියලා. මැවුම්කාරය කියලා නෙවෙයි. මේක මේ බොරුව කේලම මේ දුකත් එක්ක මොන මගුලක්ද මවලා තියෙන්නේ. හොඳ ලාට ඉතින් මේක නැතුව ඇති. ඒ නිසා ওই වේදනාවට ඇවිල්ලා තියෙනවා නිස්සාරණයිද පින්තිද්ද වෙන්නේ. ඕක පැය 24ම තියාගත්තොත් රහත් කියලා හිතා ගන්න මේ විදිහට වාර්තා කරන්න එපා. ඒක හොඳ පැත්තට දාලා වාර්තා කරන්න. එතකොට නිවන් දකිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මෙතෙක් මූලික කමඨහන් වශයෙන් භාවිතා කරන්නේ ආනාපාන සතියයි. දිනපතාම උදේ සවස ලැබුණ වේලාවක එහි යෙදෙන්නෙමි. මම දැනට එය හිස අග සිට උඩට පිබිති පිබිදී උඩට යාමට යයි. දැනට මම ඒ වදින රිද්මයටම හෘද වස්තු ආසන්නයේ එම ප්‍රතික්‍රියාව සිදුවේ. මගේ ගමන් මඟ ගැන ඔබ වහන්සේගෙන් අවවාදයක් ලැබෙන සේක්වා. ඔබ වහන්සේට මේ භවයේම නිවන් සැප ලැබේවා. ආනාපාන සතිය කියන එක මේක ලියලා තියෙන ප්‍රධාන කර්මස්ථානය කියලා නිකන් සතිය විතරක් අරගෙන බලන්න වාඩි වෙලා වාඩි වෙලා ඉන්න වෙලාවේ වාඩි වෙලා ඉන්න බව දන්නවනේ ඔකට සතිය කියනවා. වාඩි වෙලා තියෙන එක ඇතුලේ පිම්බි මහැකිලින් පේනවනේ ඔකට පිම්බි මහැකිලින් භාවනා කියනවා. ආනපාන පේන ආනපන සතිය කියනවා. ඊට වඩා ලේසි කියලා මම හිතනවා. ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්නේ. ඒ ඇවිදිනකොට ඇවිදිනවා දන්නවා. අන්න ওই දෙකේ පවත්තන්න බලන්න වැඩි විස්තර නැතුව ඒකට හරි ලේසි. ඊට පස්සේ හිත කර්මන්නේ වෙනකොට සතිමත් වෙනකොට ඒක ඇතුලේ තියෙන පුංචි පුංචි කරුණු වැටෙන්න පටන් ගන්නවා. ඒ කොයි එක වැටුණත් මම මැරිලා නැහැ. මම ඉඳගෙන ඉන්නවා. මට සීමුර්ජා වෙලා නැහැ කියන දැනීම තියෙන තාක්කල් භවනා සිද්ධ වෙනවා. එනිසා යෝගී ලොකු પરමාර්ථයක් කරගන්නවා. පුංචි සියුම් දෙයක් ගන්න ගියොත් මේ වගේ කලකොල වෙන ගතියක් තියෙන නිසා සතිය අරගෙන ඉන්න බවට සතිය ඉඳගෙන ඉන්න බවට සතිය ලකූ ජයග්‍රහණයක් කරගන්න. අන්න ඒකේ පවත්තන්නේ එතකොට පස්සේ අහන ප්‍රශ්න ගොඩක් මතු කරගන්න ඕනකමක් නැහැ. ඒ ප්‍රශ්න තියෙද්දි තමයි ඉඳගෙන ඉන්න බව දන්නවනම් භාවනා සිද්ධ වෙනවා. අන්න විදිහට මේ පොඩි එක්කට ලදරු ආහාර දෙනවා වගේ හිතට පුංචි ක්‍රියාකාරකමක් දෙන්න. ඒකෝට තමයි සතිය පිළිබඳ හොඳ පළල් අවබෝධයක් ඇති වෙන්නේ. දර්තර ස්වාමින් වහන්ස අවස්ථා ගණනාවක හිඳ භාවනා අධ්‍යක්ීම් මෙසේ ලියා දක්වමි. සුපුරුදු ආනාපාන සතියට පිවිස මද වේලාවකින් ආනාපානය ගෙවි යයි. අනතුරුව මම දැන් මෙතන ලෙස කය දෙස අවධානයෙන් වෙන දේ බලා සිටිමි. එකවර තිගැස්සී බැලුමකට හුලම් පිරෙන වාසේ එසෙවි. පොළවෙන් උඩට නොවේ. තව මොහොතකින් පාත් වෙයි. පොළවටම පාත් වෙයි. මා හොඳටම මිටිවි ඇති බව පෙනේ. තවත් විටක දෙපසට පාත් වෙයි. හැබෑවටම ඇලවි. මම නැවත සකස් වෙමි. තවත් විටක ශරීරයේ කොටසකට දැඩි රස්නයක් දැනේ. මේ తත්වයේ භාවනාවේ දියුණුවක් ලෙස මට දැනේ. මේ සෑම විටම සිත වර්තමානයේ ඇති බැවිනි. මේ ශරීරය කැරකැවීම පහත් වීම විනෝදයක් ලෙස බලා සිටියද වරින් වර ශරීරයේ නැවත කෙලින් තැබීමට සිදුවේ. තවදුරටත් මට උපදෙස් දෙනසේක්වා. ඔබ වහන්සේට මේ භවයේදීම දුකින් මිදීමට හැකි වේවා. ඔය මේක ඇත්තටම හොඳ පැත්ත දැකලා තියෙනවා. මේ තමයි ධාතු ගුණ පෙන්වන වෙලාව. පඩවි ධාතුවේ ලහු ගතිය පේනකොට උඩට උස්සනවා. බර ගතිය ගරු ගතිය එනකොට කිඳා බසන ගතිය තියෙනවා. වායෝ ධාතුව ආපුවාම එහාට මෙහාට හොල්ලනවා. ඉතින් ඒකට පේනවා හොඳට හිත තතිමත් වෙනකොට මේ කය උදු ධාතුන්ගේ ක්‍රියාකාරකම හොල්මනක් විතරක් වෙනවා. ඒකට අපිට හදන්න හිතෙනවා. නමුත් අර කය පූජා කරලා ජීවිතේ පූජා කරලා අපි එක්කනට එහෙම යන්න දෙන්න පුළුවන්. හරියට නිින්ද ගිය බබෙක් දිහා බලනකොට කොච්චර නටනවද කියලා. මේ වෙලාවේ තමයි ඇඟ හැදෙන්නේ. ඉතින් ඒක නිසා මේ කය ධාතු වශයෙන් බලන්න ගියොත් Tamante එකේ ගති ඉස්සෙන ගති පාත් වෙන ගති නැත්නම් ස්වභාව ඉස්සෙන ස්වභාව පාත් වෙන ස්වභාව එහෙම නැත්නම් භාව දැක ගන්න පුළුවන් ඒක බලන්න ඕනේ මම නෙවෙයි කියන හැඟීමේ මේ ශරීරයට මේක වෙන්නදලා බලන්න පුළුවන් නම් ඒක ලොකුම ලොකු දාහනේ තමයි ජීවිතේ කරන ලොකුම දාහනේ තමයි මේ ධාතු මනසිකාරය එනකොට කය හැඟීම අමතක කරලා මේක දිහා බලන්න එතකොට තේරෙන පටන් අරගනි ඒව වැඩ කරන්නේ සම්පූර්ණ හේතුඵල ධර්මයක් අනුව වැඩි වේලාවක් හිටියොත් ඒ හිට මුළු කාලය පුරාටම කදාකත් කෙලෙසක් ඇවිල්ලා නැහැ. ලොකු සතුටක් ඇති වෙනවා. ඒ නිසා මේක ධාතුන්ගේ ක්‍රියාකාරමක් ලොකු chance කියනවා යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. පටවි ධාතුව වෙල මේ මම පටවි ධාතුවව කියන්නේ සහැල්ලු ගති බර ගති පේනවා. වායෝ ධාතුව ගාව නලවන පද්දන ගති පේනවා. ඒක දැනගන්න මේ අසෝලා තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙනෙහි කරන්න එපා. දැනගන්න එක විතරයි කරන්න ඕන. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී මා නාසිකාග්‍රය උඩුතල අරමුණු කරගනිමින් භාවනාවේ යෙදී සිටීමි. ටික වේලාවකදී හුස්ම ගැනද වෙනත් කිසිදු දෙයක් නොදැනී කයේ සැහැල්ලුවක්ද සමග එක් තැනක රැඳෙන්නාසේ දැනේ. ටික වේලාවකදී නැවතත් මා පෙර පරිදිම ආනාපාන සතියට වැටෙන්නෙමි. ඊතා ඉක්මනින්ම පෙර පරිදි සංසුන් ගතියක් ඇතිවේ. පැයකටත් අධික කාලයක් මෙසේ සිටින්නට හැකි වෙතත් ඉන් ඔබට යාම නොකෙරේ. ආනාපාන සතිය සංසුන් ඉරියව් අරමුණ ඇති වූාට පසු කෙසේ ඉදිරියට යා යුතුදයි පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔය මේකෙදී අරමුණ පේන අවස්ථාව සහ නැති අවස්ථාව. ප්‍රකට අවස්ථාව සහ අප්‍රකට අවස්ථාව තියෙන. ඔය දෙක දිහා ගත්තොත් අපේ එක්කෙනෙක්ගේ හිත එක්ක අප්‍රකට කැමති, නොදැනෙන තැනට කැමති. එයා පේන දෙයට විරුද්ධයි තරහයි ප්‍රසිද්ධ දෙයට තරහයි. අරමුණට කැමති එක්කනනම් අප්‍රකට දෙයට තරහයි පේන දෙයට කැමති. ඉතින් මේ දෙක අනුව තමයි අපි කෝකද හොඳ කෝකද නරකද කියන්නේ. නමුත් එක සම්මුති සත්‍යයක් තියෙන ඔක්කොටම නොදන්න දේ තමයි අපි මෙතෙක් කල් හුරු කරපු නැති දේ. ඒ නිසා නොදන්න තැන පුළුවන් තරම් වැඩි කරන්න. ඒකට අනුග්‍රහකරනද ආවොත් දන්න තැනට ආයෙත් නොදන්න තැනට යන්න ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා නොදන්න තැනට යාලුකම, උරුකතිය, සුහදකම ඇති කරගත්තොත් මේ ජීවත් වෙලා ඉඳද්දිම කයක් නැතුව මැරිච්ච හැටි දැක ගන්න පුළුවන්. ජීවත් වෙලා ඉඳද්දිම ජීවිතේ නැති වෙන හැටි බලන්න පුළුවන්. තමන්ගේම අවමංගල්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක පුළුවන් තරම් උදව් කරන්න. පුළුවන් තරම් වැඩිකරන්න. වැඩි කරනකොට තමයි තේරෙන්නේ මේ ජීවිතේ ඉඳද්දිම කෙලෙස් නැති නිවනේ පුංචි නියෝජනයක්, පුංචි රසයක් තේරෙන්න පටන් ගන්නවා. ඒකට බය නිසා තමයි අපි එතෙන් ගියාම ආපහු එන්නේ මේ රූපෙට. ඒ නිසා අරක පොඩ්ඩක් මේ වෙලාවේ හිතට කියන්න බලලා ඒක උනන්දු කරවලා ඒකට අනුග්‍රහකරනද සප්පාය කරනු සලසලා දෙන්න ආසන්න කරනු සලසලා දීලා පුළුවන් තරම් යන්න අරින කවදා හරි එවැනි දෙයක් සක්මනේදී සිදුවෙන තැනට යනකම්ම පුරුදු කරන්න. එතෙන් ගියාට පස්සේ තේරෙවි ඉතින් දාගේ ඊතර දොරේ වැඩ කරනකොටත් නොදන්න තැනට ගිහිල්ලා එනෙව්වා ලක්ෂ කෝටියක් තියෙනවා. අන්නේව අල්ලන්න පුළුවන් වෙයි. ඒකේ හුරුව තමයි පරියන්කේදී ලැබෙන්නේ. ඉතින් ඒකට මූලික පහසුකම් ටික ලැබිලා තියෙනවා. ඒ අරමුණ සියුම් වෙලා යන තැනට අනුග්‍රහ කරන එක තමයි මේ වෙලාවේ දෙන්න තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම වන අතර පිම්බීම හැකිලිම දෙස අවධානයෙන් සිටියෙමි. එම ක්‍රියාවලියේ දැනීම ක්‍රමයෙන් මුදු වී මුද්‍රී ගොස් ආලෝක ධාරාවක් හිස ඉදිරියෙන් දැర్శණය විය. ක්‍රමක්‍රමයෙන් එම ආලෝකය ඉදිරියේ සිට දෙපසට වී බිහිදී ගියේය. එම අවස්ථාවේදී මට පිම්බීම හැකිලිම දැනුනි. පසුව එම ආලෝකය අඩු වී ගොස් නැවත තීව්‍ර විය. මෙසේ යම් වේලාවක් පැවතුනි. පසුව මාගේ අත් ඇඟිලි මුහුණ ආදිය ක්‍රමයෙන් සැහැල්ලු විය. සම්පූර්ණ ශරීරයම පුදුමාකාර ලෙස සැහැල්ලු විය. එම අවස්ථාවේ අරමුණු කිසිවක් නො වූ අතර සැහැල්ලු සැහැල්ලුවක් අත්දකින ලදී. එම සැහැල්ලුව දිගටම විඳින්න ඒ දෙස මා බලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් තවදුරටත් උපදෙස් පතමි. දීර්ඝායු වේවා. ඔය තේතර සැහැල්ලුව තමයි අරමුණු වෙන්නේ. ඒක හොඳයි. අරමුණු තියෙනකොට කටුකොහලක්. අරමුණු තියෙනකොට ඝර්ෂණයක්. අරමුණු තියෙනකොට බාධාවක්. නැතුණාට පස්සේ ලොකු සහැල්ලුවක් එනවා. අරමුණු නැහැ කිව්වට දැන් ඉතින් මේ මානසික தત્ත්වයේ සහැල්ලුව අරමුණු වෙලා. නරක නැහැ. නමුත් අරමුණු නැහැ කියන්න එපා. අපිට එහෙම නමක් කියන්න බොනවා තීන තාක්කල් අරමුණු තියෙනවා. ඒ නිසා සහැල්ලුව මෙනෙහි කරගෙන යන්න වෙනස් කරන්න ඕ වැඩි කරන්න අඩු කරන්න නෙවෙයි. ඒක තමයි සහැල්ලුවත් එක්ක සුහද වෙනවා. ඒක මේ මේ කාරණාත් හැපෙනකොට මේක එනවයි කියලා තේරුම් ගන්න. මේ ක්‍රියාවලියේ ඒක නිසා සහැල්ලුව වඩා වර්ධනය කරගැනීමේ නැත්තම් අපිට මේ සංසාරේ එහා ගැලවට දකින්නවත් හම්බෙන්නේ නැහැ. පදුම ස්පාසෝක නැතිලාවක අපි ඉන්නේ. ඔය සහැල්ලුවට ගියාම පොඩ්ඩක් හති ඇරලා මොකද්ද මේ ලෝකේ මොකද්ද සදාචාරය මොකද්ද බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා දැනගතයි. ඉතින් සහැල්ලුව දෙන්න නිකන් හරි ඈත ගමනක් ගිය අස්සයා ලියලා දාලා වතු ටිකක් බොණ්ඩාරිනවා. මේ ශරීරෙට මේ කයට මේ සහැල්ලුව දෙන්න හැබැයි අරමුණක් නැහැ කියලා හදිස් වෙන්න එපා. සහැල්ලුව තමයි මේ වෙලාවේ අරමුණ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මෙවැනි වැඩසටහනකට සහභාගී වූ ප්‍රථම අවස්ථාවයි. පෙරදී ආනාපාන සති භාවනාව තුළ විනාඩි කිහිපයක් යොමු වීමට අසීරු දෙයක් වුවත් මා දැන් හුස්ම ගැන මෙසේ වාර්තා කළ යුතු දේ කෙසේ වාර්තා කළ යුතුද යන්න ගැන අදහසින් හුස්ම දෙස යොමු විට නොදැනුවත්වම විනාඩි කිහිපයක් එයටම යොමු වී ඇති බව වැටහිනි. නා සිදුරුවල තිබෙන රස්ණය හුස්ම ගන්නා විට සිසිල්වන බවත් හෙළනා විට පෙර ලෙසම උණුසුම් බවක් දැනේ. නාසයට යොමු විට යොමු වීමට උත්සාහ කළද උඩුකයේ උස් පහත් වීමද දැනීම සිදුවේ. සක්මනේදී වාර කිහිපයකින් පසුව මළුවේ දිග අවසන් වන තෙක්ම සතියේ පිහිටයි. පියවරේ විලුඹ බිම වදින විටම සිරුර පුරා කම්පනයක් හිස තෙක්ම දැනේ. පය බිම තැවරෙන විට ඇඟිලි දක්වාම ස්පර්ශය හොඳින් දැනේ. ඒ අතරම ශරීරයේ ඉදිරියට තල්ලු වී යන ආකාරයද වැටහි. දන හිසේ නැවීම ආදිය සමග දැනේ. ආනාපාන සතියේදී ආස්වාසය වාතයේ එකවරම ඇදී යන අයුරු දැක ප්‍රාස්වාස වාතයේ හිමීට කඩින් කඩමින් පිටවන ලෙසත් දැනිනි. වැඩි වේලාවක් සතිය පවත්වා ගැනීමට හැකිවිය. පාදවල දැනෙන දැඩි රත් වීම වැනි වේදනාවට යොමු වී සිටමින් ඉදිරිය ඉරියව්ව වෙනස් නොකර සිටීමට හැකිවිය. ඉරියව් වෙනස් නොකර සිටීමට හැකිවිය. නමුත් පැයට ඉතා ආසන්නයේදී ඉරියව් මාරු කළෙමි. නැවත එසේ නොකරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු සැමට පින් 30 වෙනිදා. පාදයේ පවතින සුළු ආබාධය උදේ කාලේ භාවනාවට බාධාවක් ලෙස දැනුණු නමුත් පස්වරුවේ පස්වරුවේ සතිය මටම සාපේක්ෂව ඊතා සාර්ථක විය. ආස්වාසේ ආරම්භයේ අවසානයේ සෙවීම, සියුම් වීම නැවත ප්‍රකට වීම ආදී දේ ගැන සෙවීම ලුහු බැඳීමක් වෙන් සතුටක් ඇති විය. පයේ ඇති වූ වේදනාවද එහිම කේන්ද්‍ර විය. උච්චරයි. එච්චරද ලියනවා. ඔව් ඒක නිකන් හදිසි නතර වීමක් අරුම සිද්ධි අවස්ථා දෙකක් සඳහන් කරන්න ගියාම මොකද්ද මේ යෝගාවචරය ඉස්මතු කරලා පෙන්වන්නේ කියන එක සබාව මුසුප්පු වෙනවා. ඒ නිසා හොඳම එක පරියන්කයක් තා හොඳම එක සක්මනක් ලිව්වනම් අහගෙන ඉන්න කරන්න තේරෙනවා. නැත්තම් ගිහිල් එක පාට හිර වෙනවා. ඉතින් මේ අවස්ථාවේ ඇත්ත වශයෙන්ම හොඳට අරමුණට හිත දාලා අරමුණේ ස්වභාව ලක්ෂණ සටහන් ආකාර පේන වෙලාවක්. පුළුවන් තරම් තොරතුරු ගන්න. පිටුබෙන් යන හැටි, කෙලවට යනකන් සතිය පිටින හැටි වගේ තියෙන තොරතුරු ගත්ත ගමන් ඒ භාජනීය පිරීමක් කොයි එකක් වෙනවා ඊට පස්සේ භාවනා ඊගාව එකට අරගෙන යනවා. නමුත් වාර්තාගත කරන මතක තියන්න හොඳම කැලල විතරක් වාර්තා කරන්න. අර සංසන්දනයකට වාර්තා කරන්න ගියාම අහගෙන ඉන්න එක්කනට අන්ධබන්ද වෙනවා. දැන් 30 වෙනිදා කියලා එකක් කැලලක් දාලා තියෙන එක නොලිවන හොඳයි. මොකද ඉස්සරහ කැලේ සම්පූර්ණ වාර්තාවක් තියෙනවා. 30 වෙනිදාක නම් කියන්න ඕනේ මුල් එක කියන්න එපා. නැත්තම් අහගෙන ඉන්න එකට අවධානය කොහෙද යන්නේ කියලා කියන්න බෑ. ඒ නිසා මෙතන තියෙන තොරතුරු ලැබුණාට ඒ තොරතුරු හසුරුවා ගැනීමේ දුර්ලභමක් තියෙන කාටත් වෙනවා. ඒ නිසා කියනවා තමන් කරපු පාටියක් හොඳම පරියන්ක ලියන්න. හොඳම සක්මන ලියන්න. මේ කෙනාගේ ලියන එක ගැන කිව්වොත් එම කන තියෙන මේ තොරතුරු ලැබෙන වෙලාවේ මීටත් වැඩි ආසන්නව මෙතත් උත්සන්නව ඔය ඉදිරිපත් කරලා තියෙන තොරතුරුම තව තවත් සවිස්තරව ආසන්නව උත්සන්නව නිරීක්ෂණය කරමින් වාර්තාගත කරන්න. එතකොට භාවනාවේ නැත්නම් භාවනා හිතේ ශීඝ්‍ර දියුණුවක් ඇති වෙනවා. ඒ නිසා මේ ගැම්ම කඩා ගන්න නැතුව ওই විදිහට මේ යන්න හොඳම ටික විතරක් වාර්තා කරන්න කියලා කියයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව සම්බන්ධවයි. මම දැන් මෙතන යනුවෙන් ආනාපාන සති භාවනාව ආරම්භ කර සිටින විට හුස්ම ගන්නා බව තේරුණා. ආස්වාසේ ප්‍රාස්වාසේ පැහැදිලිව වෙන් කර ගැනීමට පුළුවන් වුණා. එය ක්‍රමයෙන් සිහින්ව ගොස් පසුව වෙන් කර ගැනීමට නොහැකි තත්වයකට පත් වුණා. මේ අවස්ථාවේදී හුස්ම ගන්නා බව තේරෙනවා. කකුල් දෙකේ අඩි දෙකට බර සපත්තු දෙකක් දාලා වගේ තේරුණා. සොලවන්න බැරි වගේ තේරුණා. අත් දෙක නැතුව වගේ තේරුණා. ආරම්භයේදී නොඑක් සිතුවිලි පැමිණියත් එම අවස්ථාවේදී එවන්නක් නැහැ. මම මෙහෙම බලා සිටියා. නැවත තරමක් වේලාවකට පසු ආස්වාසයේ ප්‍රාස්වාසයේ පැහැදිලිව තේරුම් ගත්තා. මේක සමාධි අවස්ථාවක්ද මෙතැන් සිට ඉදිරියට යන්නේ කෙසේදයි පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේක ඇත්තටම කිතාගේ සතිය හොඳ ජයග්‍රාහී අවස්ථාවක්. ආනපන දිහා බලනකොට වරක පේනවා වරක නැති වෙනවා වරක සියුම් වෙනවා වරක ගොරෝසු වෙනවා ඒ ක්‍රියාවලිය නිසින්ින්ද සිද්ධ වෙනවා සමාධිය හරහා වෙන අර්ථකථනයක් දෙන්න පුළුවන් නමුත් සතියෙන් බලන්න තියෙන්නේ මේක පෙරලෙන බව මේක වෙන දෙයක් වඩටපත් වෙන බව මේක අනිත්‍ය බව මේක නිට්ටය නොවන බව මේක දැක ගන්න පුළුවන් නම් ඒ ත්‍රිලක්ෂණ අවබෝධයේ මුල්ම පියවර තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක දිගට යන්න අරින්ද මේක සමාධියද සතියද ප්‍රඥාවද කියලා බලන්න යෑමෙන් වෙන්නේ අර වැඩපිළිවෙලේ තියෙන අහිංසකකම නැති වෙනවා. ඒ නිසා මේ මේ පේන එක හොඳයි. කොච්චරක් ඒක ගැන විනිශ්චය නොකර දිහත බලාන සිටීම කරන්න පුළුවන්ද කියන එක තමයි යෝගාවචරක අහිංසකකම වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තියෙන දේ වර හලහප්ප ගන්න නැතුව එහෙමම යන්න අරින්ද ඔයිට සමාන දෙයක් මේක හරිනම් සක්මණේජී සිදුවෙන්නේ ඉඳී තියෙනවා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. මා පරයන්ක භාවනාවේ හිඳගත් විට ටික වේලාවකින් විවිධ කායික වේදනා ඇතිවන නමුත් ඒවා සිතින් යටපත් කර භාවනාව කරගෙන යමි. විනාඩි 30ක් 35ක් පමණ ගත කරන විට සිතවිලි තුරන් වී ලය සැහැල්ලු වන බවක් දැනේ. ගුවනේ පාවෙන ගතියක් මෙන් ඊතා සැහැල්ලුවක් දැනේ. එවිට මට නිින්ද යයි. ක්ෂණයකින් තිගැස්සී යලි ප්‍රකෘති තත්වයටපත් වේ. සිහිය ලබයි. එහෙත් මට යලිත් එම තත්වයටපත් වීමට අවශ්‍ය වුණත් විනාඩි 40ක් 45ක් ගතවන විට දෙපා හිරිවැටීම නිසා ඉරියව්ව වෙනස් කිරීමට සිදුවේ. පරයන්කේ විනාඩි 40කට පමණ සීමා වේ. මා කුමක් කළ යුතුද? යුතුද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව වේවා. ආයු බල වැඩි වේවා. කොයි දැන්න කකුල් වල වේදනාව විනාඩි 40කින් එනවනම් ඒ ලැහැත් වෙලා යන්න ඒ වේදනාව තියෙද්දිම තව පුංචියක් එක විනාඩියක් එක තප්පරයක් වැඩිපුර ඉන්න බලන්න. එතකොට තමයි තේරෙන්නේ එක පැත්තෙන් වේදනාව පිළිබඳවත් ගැඹුරක් තියෙනවා. එහෙම නැත්තම් වේදනාව දරා ගන්න බැරි නම් නැගිටලාම යනවා වෙනුවට කකුලෙන් අහන්න නැත්තම් කයෙන් අහන්න මොනවා කෙරුවොත් ඔබ සන්තෝෂ වෙනවද කියලා. එන අලියන්නේ පණිවිඩයක් දෙන්නනේ. එතකොට යා කිය කකුල දිගාරපන් කියලා. ඉතින් නැගිටලා යනට වැඩිය ලේසි. එහෙම කකුල දිගෑරලා Tamanට ආයෙ සතිවාරයක් ආයෙ විනාඩි 15ක 20ක සතිවාරයක් ගන්න පුළුවන් ඒ දේ කරන්න. හැබැයි ඒක කරන්න ඉස්සලා පුළුවන් තරම් අර වේදනාවත් එක්ක ඉඳලා කරන එකයි කරන්න තියෙන්නේ. ඊට කලින් කොටස බොහොම හොඳයි භාවනාවේ. ඒක නිසා කරන්න තියෙන්නේ අර කලින් කොටස සිදුවෙන එක ආනාපානේ සංසිඳ ආයෙ විසුණාට පස්සේ නැවත සැරයක් ඒ සංසිද්ධීවම අරගෙන ඒ වගේ චක්‍ර දෙවෙනි චක්‍රය විතරනේ 20ක් විතර කරන්න පුළුවන් නම් පරියන්කේක ඕකේ උඩ පල්ල තේරෙනවා. ඉතින් මෙතන වෙලා තියෙන කකුල වේදනා නිසා බාධා වෙනවා. ඒ නිසා කකුල දිගෑරගෙන හෝ නැවත සැරයක් අලුතෙන් වාඩි වෙච්ච කෙනෙක් වගේ ආනාපාන දිගේ ගුරුසුත් මත වෙලා තියෙන ආනාපාන දිගේ භාවනා කරන්න උත්සාහ කිරීම තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පරයන්කයට වාඩි වන්නේ ආනාපානයට සිත තැබීමේ මූලික පරමාර්ථයනි. ආසනයේද සුව පහසුව හදාගෙන හිඳගනිමි. හිඳගෙන සුළු මොහොතකින් ආනාපානය අමතකව ගොස් සිතවිලි වලට වැටේ. ආනාපානය මතක් වන්නේ විනාඩි 10ක් පමණ ගියාට පසුව පසුවයයි සිතමි. නමුත් එම සිතවිලි ඇතුළතින් හටගන්නා සිතවිලි මෙන් බාහිරින් හටගන්නා සිතවිලි වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකි බවක් වැටහි. සිතවිලි අවසානයේ වහා ආනාපානයේ සිහිපත් වුවත් වරක ආස්වාස ප්‍රාස්වාසයේ કૃතිමව වැටහි. එම නිසා එය වහා නතර වේ. තවත් වරක ආනාපානයට සිත තැබීම සුළු කාලයකට හැකි වේ. එහිදී ආස්වාසය උවත් ප්‍රාස්වාසය ප්‍රාස්වාසයේ අගත් දැකිය හැකි. ඒද මුලත් ප්‍රාස්වාසයේ අගත් දැකිය හැකි වේ. ඒද වහා නැති වේ. වහාම ඇතුළත සිතුවිලි වලට ඇදී යාමක් සිදුවේ. සමහර පරයන්කවලදී ක්ෂණයකින් නින්දට වැටි නැවතත් ඉක්මනින් නැහැරි නැවතත් නින්දට යන ආකාරයක් දැනේ. එය බොහෝ වාර ගණනක් සිදුවේ. නින්දට වැටෙන හැම විටම කඳ ඉදිරියට නැමේ. ඇහැරුණු වහාම කඳ කෙලින් කරගතිමි. එය මහත් අසීරු කාර්යයක් වී ඇත. නමුදු වෙනදා මෙන් පශ්චාත්තාප වීම අඩුය. මන් මා සක්මනේදී පාදයට සිත සබන්නටත් පෙර පරයන්කේදී මෙන් වහා සිතුවිලි වලට යටවේ. බොහෝ දුරක් ගිය පසු පාදවලට සිත තැබූ වහාම බයිසිකල් පැඩලයක් කැරකෙමින් යන ආකාරයට ආකාරයක් වැටහි. එසේ සිත පවතින විට වේගයේද වැඩි වේ. නමුත් එයද වහා නැති වී යයි. සිතවිලි වලට වැටේ. බලවත් පශ්චාත්තාවයක් නොමැති උවත් මූල කර්මස්ථානයේ සිත තබා ගැනීමේ උවමනාවත් සිත තුල පවතී. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අර මුලින් මතක් කරපු විදිහට ඉඳගෙන ඉඳ මොන පෙරලි වුණත් තමයි ඉඳගෙන ඉන්න බව දන්නවනම් භාවනා කරලා නැහැ කියලා හිතාගන්න. ඒක ඉස්සරහට වැටලා තිබුණත් පැත්තට ඇවිල්ලා තිබුණත් ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදින වෙලාවේදී මම ඇවිදිනවා හිත කොහෙ තිබ්බත් ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් සක්මන යනවා. අන්නේ විදිහට හිතට දෙන්න ඕනේ පොඩි ධෛර්යයක්. ඔය විශාල විස්තර මොකක්වත් ඕනේ නැහැ. ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්න එක භාවනාවක්. ඇවිදිනකොට ඇවිදින බව දන්න එක භාවනාවක්. ඇවිදිනකොට ඉඳනවා නෙවෙයි කියලා දන්න එක භාවනාවක්. ඊ අතරමැද ඕනේ පෙරලියක් වෙන්න පුළුවන්. අන්නේ විදිහට හිත සන්තෝෂ වෙන්න කාරණාවක් නොදී හිත කරන කරන දේ විවිචන කරන පටන් අරගත්තොත් හිත අපිට උරුට්ට වෙනවා. ඒක ලියලා ඒක ඇතුලේ ඕනේ ජල්ලියක් නටන්න තියෙනවා. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා ඉස්සරහට එළුව නැමුණත් නැගිට්ටත් ආනපාන පෙනුණත් අප්‍රකට වුණත් හිතවිලි ආවත් ගියත් ඉඳගෙන ඉන්න බව දැනෙනවද එතකොට තේරෙයි මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න එක වළක්වන්න ඔළුව ඉස්සරහට නැමුණට වෙන්නේ නැහැ අන්නේ විදිහට සතියට කරන්න පුළුවන් සැහැල්ලු වැඩක් දීලා ඒකෙන් සතියේ පදනමක් ඇති කරගෙන ඊට පස්සේ පුළුවන් ওই කඳ නැමෙන එක නැතර කරන්න පුළුවන් හිත පිට යන එක නැතර කරන්න පුළුවන් ඒ නිසා සක්මනේ ඉන්නකොට සක්මනේ ඉන්න බව දන්නවනම් ඇවිදිනවා. පරියන්කේ ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හැකි සංඥාවෙන් ඉදිරියට අනේක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ඊයේ සහ පෙරේදා වැඩමුළුවේ කාලසටහනට අනුවම සක්මන් භාවනාවේ සහ පරයන්ක භාවයේ භාවනාවේ යෙදුණු යෝගියෙක්මි. මා වැඩමුළුවේ සක්මනේ යෙදෙන විට පියවර පියවරක් පියවරක් පාසා ශරීරයේ දෙපසට දෝලණය වන ආකාරයත් යටිපතුලට දැනෙන වැලිවල තිබෙන ගොරෝසු සියුම් සීතල උණුසුම් ස්වභාවයත් හොඳින් අධ්‍යයනය කළෙමි. සක්මනේදී විවිධ අවස්ථාවල මාගේ සිත පිටයාම් සිදුවත් වහා එය අතීතයේ හෝ අනාගතයේ බව දැන සිත වර්තමානයට ගත්ෙමි. සිත සක්මණෙන් පිට යාම බොහෝ විට සිදුවේ. නැවතත් ආපසු ඔසවනවා, ගෙන යනවා, තබනවා සිතමින් සිත වර්තමානයට ගතිමි. පැයකට ආසන්න වේලාවක් සක්මණේ යෙදෙන විට කයට කිසියම් බිඩා ගතියක් දැනේ. දකුණු පාදයේ දන හිස අසලින් වේදනාවක් දැනේ. සමහර අවස්ථාවලදී සක්මන් මළුවේ කෙළවර මා නතර වී ටික වේලාවක් බලා සිටින විට මට මාගේ ඇස්මායිමේ තිබෙන ප්‍රදේශය තුල රැල්ලක් ගසන්නාක් මෙන් දිස්වේ. සක්මනේදී සිදුවන පාදවල නැමීම්, දිගහැරීම්, පොළවට ස්පර්ශ වීම ගැනද මම හොඳින් අවධානයෙන් සිටිමි. සක්මනේ විනාඩි 45ක් පමණ සිටින විට ගතට දැනෙන විඩාව නිසා මා පර්යංකයට යමි. පර්යංකයට ගොස් විනාඩි දෙක තුනක්වත් මට හුස්ම රැල්ල ගැන සිත යොමු කිරීමට නොහැකිය. හේතුව මාගේ හිස පහලට නැමී නිින්ද යාමක් ලෙස දැනේ. මම ඒ සැනින් ආපසු හොඳට කය ඍජුව තබාගෙන යලිත් හුස්ම රැල්ලට සිත යොමු කෙලිමි. එලෙසම මුළු දවස් දෙකේදීම සිදුවිය. නමුත් ඔබ වහන්සේගේ දේශනා කළ පරිදි හොඳට වීරිය වඩා අද විනාඩි 45ක් පමණ පරයන්කේ සිටියෙමි. හුස්ම රැල්ල ගැන මට හොඳට දැනේ. අවස්ථා දෙක තුනකින් පමණ හුස්ම රැලි දෙකක් තුනක් පමණ. එහෙත් මම නාසිකාග්‍රයේ දෙස සිත තබාගෙන දිගින් දිගටම සිටියෙමි. මුලදී දැනුණු වේදනාව අද පරයන්කේදී දැනුනේ නැත. හුස්ම රැල්ල ගැන මට නොදැනුණත් සිත එකතැනම තබාගෙන සිටීම නිවැරදිදයි පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය එකතන වශයෙන් කයේ හිත තියන්න. හුස්මට ආන හොඳයි. නමුත් අඩු ගන්න ඉඳගෙන ඉන්නකොට කය නැමිලා තියුණත් කෙලින්චි වුණත් ඉඳගෙන ඉන්න බව දන්නවා කියන එක භාවනාවක් කියලා හිත ධෛර්යය කෙරුවොත් ඉස්සරහට යන්න පුළුවන්. මේක හරියට ඉද්ද ගැහුවා වගේ මෙහෙම තියෙන්න ඕනේ කියලා පටන් අරගත්තොත් පශ්චාත්තාපය. පටන් ගන්නකොට හොඳට එහෙම තියන්න. ඊට පස්සේ ඕන තැනකට ගියාවයි මම ඉඳගෙන ඉන්න බව දන්න. ඉතින් ඒකෙන් ජයග්‍රහණය ලැබපු කෙනෙක්ට මේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඇවිදිනකොට ඇවිදින බව දන්න. හිත පිට ගියත් ඇවිදින බව දන්න. ඉඳගෙන වෙන බව දන්න. අන්න ඒ විදිහට අල්ලන්න පුළුවන් තරමකින් හපන්න පුළුවන් තරමේ ප්‍රමාණික ඇල්ලක් කටේ දාන්න. හපන්න බැරි එකක් දාන්න එපා කටේ. දැන්මඩ මොනවක්වත් කරගන්න බෑනේ. හරස් කරගන්න බෑනේ. නිසා සරල වැඩක් දෙන්න. මේක නටීට වැඩි එහාට යන්න පුළුවන්. මොකද ඒක බිඳලා තියෙන නිසා. නමුත් හැම වෙලාවෙම ආධුනිකයෙක් වගේ පටන් අරගන්න ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දකින්න තමයි සැහැල්ලු අරමුණ. ඇවිදිනකොට ඇවිදින එක අන්න ඒක ඉදිරියෙන් තියාගෙන කටයුතු කරුවාම චෝදන අඩු වෙනවා. අද දවසේ අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාව හා සම්බන්ධවයි. අපේ සිත ආපසු මූල කර්මස්ථානයට එනවා දැනගන්නට පුළුවන් නම් සිත පිට ගියා කියලා තැවෙන්නේ නැතුව සැලෙන්නේ නැතුව සිටියොත් විපස්සනාවේ සිටින කෙනෙකුට අගෝචර භූමියකට ගිය ගමන් නැවත ගෝචර භූමියකට එන්න පුළුවන්. මෙය ඊයේ ධර්මදේශනාවේ කොටසක්. මෙහි විපස්සනා භාවනාවේ සිටිනවා කියන එක කාරුණිකව පැහැදිලි කර දෙනමින් යටහත් සිතින් ඉල්ලා සිටිමි. මෙම ධර්මදේශනාවේ ධර්මදේශනාවේ පසුව කියුණා පිටතට ගිය සිත නැවත එතනට ගන්නට පුළුවන් නම් භාවනාව විනෝදාංශයක්. මේක විපස්සනා භාවනාව කියලා. විපස්සනා භාවනාව මම ඊතරම් තේරෙන්නේ නැහැ. ඒ ගැන පොතපතින් කියුවත් ඊතරම් තේරිලා නැහැ. ඒ නිසා කරුණාවෙන් එය පැහැදිලි කර දෙන්න මින් ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. විපස්සනා කියන්නේ ඇති හැටිය දන්නවා. හරි වෙන්න ඕන දේ දන්නේ නැහැ. පොතේ තියෙන දන්නේ නැහැ. සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා දැකීමට තමයි අපි විපස්සනා කියන්නේ. ඒකට තමයි අපි අඩුවෙන්ම සලකන්නේ. මොකද අපි දන්නවා භාවනා කරනකොට මෙහෙම යන්න ඕනේ මෙහෙම යන්න ඕනේ කියලා පොත්වල කියවුවා. ඇති හැටිය දන්නවනම් අපි කියන විපස්සනා කියලා. නමුත් ඉදිරිපත් කළ තියෙන කරුණුල දෝෂයක් තියෙනවා. හිත නැවත අරමුණට ගත්තට පස්සේ පශ්චාත්තාප නොවීම කියන කතාව. ඒ දෙකේ ඉස්සල්ලා එන ඉස්සල්ලා පශ්චාත්තාප නොවෙන එක වුණොත් තමයි හිත පිට ගියා කියලා පශ්චාත්තාප නොවුනොත් විතරයි ආපහු අරමුණට හිත ගන්න පුළුවන් වෙන්නේ. හිත ගත්තට පස්සේ ආය පශ්චාත්තාප වෙනව නැහැ කියන එක නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒසයි සාරිපුත්තු සාංශය මතක් කරන්නේ. හිත පමාදේ වැටුණා කියලා සැලෙන්න එපා. සැලුනොත් ලැබෙන ආනිසංශයක් නැහැ. ඒකෙන් අරියාදුවක් වෙනවා. හිත පිට ගියා කියලා සැලෙන්නේ නැතුව නැවත ආයේ අරමුණට ගන්න බලන්න. ඒ ගැනීම හරහා මේ අපේ හිතේ තියෙන ප්‍රകൃතිය ඇති හැකි ඇති කුසලතා දක්ෂතා පේන්න පටන් ගන්නවා. මෙතෙක් අපි උනේ පිට ගියා කියලා පශ්චාත්තාප වෙච්ච එක ඒක තමයි පෘථග්ජන ගතිය. කොච්චර පිට ගියත් අරමුණට ගන්න පුළුවන් ගමන් තමයි ආර්ය ස්වභාවේ. ඒක ඒක දැනගත්ත එක තමයි විපස්සනා කියලා කියන්නේ. එච්චරයි. ඔය ඒකට මට ආසයි මේ උගන්ඩන් හාමුදුර අඳුරලා දෙන්න. මේ හාමුදුරන්ට සිංහල බෑ. උගන්ඩාව කියලා කියන්නේ අප්‍රිකානු රටක්. මාව හම්බෙන්න බොහොම ආසාවෙන් ඉඳලා දැන් දවස් 5කට ඉස්සෙල්ලා මට හම්බුණා. දැන් අපිත් එක දවස් 4ක් විතර ඉඳ යනවා. මේ ස්වාමීන් වහන්සේගේ මුළු සනුවරේම කැති ගාලා මැරුවා. මේ ශාන්ත විතරයි ඉතුරුනේ. ඉතුරුනාට පස්සේ මේ ශාවිනාංශයේ මේ අපි දුර්ලභ නිසා අපිට මේ දෙවෙන්නේ කියලා කරාට ඉගෙන ගන්න ගිහිල්ලා තියෙනවා. හොඳටම තරුණ වයසේදී. කරාට ඉගෙන ගන්නකොට භාවනා කියන වචනේ හම්බෙලා තියෙනවා. ඒ භාවනා කියන එක හොයාගෙන යනකොට හර්මන් හේසගේ සිද්ධාර්ථ කියන පොත හම්බෙලා තියෙනවා. ඊට පස්සේ හිතාගෙන තියෙනවා කාටවත් ගාලා මරලා කරන්න දෙයක් නැහැ. වෙච්ච දේ වුණා. මම දැන් සිවුරක් දාගෙන මෛත්‍රිය. මේ මට ගහපු කට්ටියට මෛත්‍රී කරන්න ඕනේ කියලා සිවුරක් දාගෙන පස්සේ මම හිතන්නේ නාව් වෙන වෙලාව පැවිදි වෙලා මට මේ ශාන්තිගේ ගුරු හාමුදුරුවෝත් හම්බුණා මට මෙල්බන් ගිය වෙලාවේ ඒ ගුරු හාමුදුරුවෝ අප්‍රිකාවට ගිහිල්ලා උගන්ලා තියෙන බුද්ධ රක්කිත කියන හාමුදුරුවෝ බුද්ධ රක්කිත හාමුදුරුවෝ ලංකාවේ කෙනෙක්. කළු පාටයි ඒත් අප්‍රිකන් කාර්යයක් වගේ. ඊට පස්සේ යාගේ ගෝලයා තමයි ධම්ම රක්කිත. ධම්ම රක්කිත හාමුදුරුවෝ අම්මත් දැන් පැවිදිලා ඉස්සල්ලාම එයා where is Venable Dhammarakit is how uh, uh country? Venable Dhammarakit is country? No. Not Egypt. Rwanda, Uganda. Rwanda, who is from Uganda? බුද්ධ රක්කේ. ඒ බුද්ධ රක්කේ සාන්තිගේ අම්මත් පැවිදිලා එයා තමයි මුළු රටටම ඉන්නේ එකම බෞද්ධයයි. කවදාකවත් මිනිස්සු දැකලවත් නැහැ සිවුරක් දාගෙන. ඉතින් මේ හාමුදුරුවෝ රුවන්ඩාවේ. ඒ ජාතීන් අතර ඇති වෙච්ච රටනේදී ගමක් තොටක් මොකක්වත් නැතුව විනාශ වෙලා තියෙනවා. ඉතින් මම කැමති මේ මේ තාන්තික ලස්සන වීඩියෝ එකක් හදලා තියෙනවා පේ විනාඩි 5ක විතර ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටියක් ඒක. එක මිනිසෙකගේ ජීවිතේ වෙනස් වෙච්ච ඇති. වෙනස් වෙලා පණිඩේ හම්බෙච්ච ගමන් එයා පැවිදි වෙලා මේ බුද්ධහම තියෙන රටකට ඇවිල්ලා මේ බලනවා දැන් ආවිනේ මොකද වෙන්නේ මෙහෙ මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ලැබුවා පොඩ්ඩක් මට කතා කරවන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා මම මේ පරිවර්තනය කරන්න ඉංග්‍රීසි දන්න කටියට තේරුම් ගන්න පුළුවන්. What I am going to say is you are from Rwanda. You are being subjected to such a massacre and uh, genocide, genocide and later through karate you came to know about the meditation and then reading about the Herman Hesse's book about Siddhartha, I went through your video. And now I wish to know, when you meet the people like that in Sri Lanka, what you would like to share with the other people with your background. So I am going to translate, so you have to talk slowly. On behalf of the Mahasangha, I ask permission to speak. සංග්‍රහයෙන් අවසරයි මම කතා කරන්න බලාපොරොත්තු Um, first of all, uh, uh, the things that I might want to say is uh, it's a great privilege for me to be here to be uh, with you, Bante. so ඒක ලොකු ගෞරවයක් කියලා හිතනවා අපිට මේ වගේ සභාවකට මට ස්වාමීන් වහන්සේ හඳුන්ලා දෙන එකට ස්තුතිවන්තයි කියනවා. I have heard about very good reports about you even back in Africa before I came here. අහලා තිබුණලු ධම්මජීව කියන්නේ කවුද කියලා. නමුත් පුද්ගලයා වශයෙන් දැකලා මේ වගේ තැනකදී දකින්න හම්බ වීම සතුටක් කියලා කියනවා. To people who are here, I might want to tell you that you are very lucky to have such a great teacher. මෙතන ඉන්න කට්ටියට කියන්න කැමතිලු ඕගොල්ලන්ට හම්බෙලා තියෙන හොඳම ಜಾති ගුරුවරයෙක් බව කියලා සතුටු වෙන්නේ කියලා. And in general, I might want to say that you have a great luck to be born in a country where there's a Buddha Sasana. බුද්ධ ශාසනය ඉදිරියට වැටෙන වෙලාවක මේ වගේ ඉදිරියට යන්න අපිට මේ වගේ නායකත්වයක් අවශ්‍යයි. In my country there's no Buddhist monastery, no Buddhist temple, no Buddhist center at all. ඒ උගන්ඩාවේ රුවන්ඩාවේ බෞද්ධයෝ කියන නමක් නැහැ, පන්සලක් නැහැ, නායකයෙක් නැහැ. And so you can understand that uh, people are lost if they don't have Dhamma there. ඒ පැත්තේ රටකට මිනිසෙකුට ධර්මයක් හෝ සතනක් හවුහරණක් නැහැ. And uh, here you have all the chance to have good teachers and to have good environment for the practice. ඒකෙන් බලනකොට ඕගොල්ලන්ට භාවනා මධ්‍යස්ථාන තියෙනවා, පන්සල් තියෙනවා, ධර්මයේ තියෙනවා, ගුරුවරු ඉන්නවා. You must not take this for granted. ඒක අපි පිළිඅර ගන්න ඕනේ. අපිට හම්බෙලා තියෙන මේ තා- ජම්මෙන්ම ලැබිලා තියෙන මේ වාසනාව. Because you might maybe not have a chance to be reborn into a conducive s- environment that can help you to practice the Dhamma. අපි මේ ආත්මේ මැරලා ගියාට පස්සේ ආයේ මේ වගේ තැනක් වාසනාවක් තියෙන තැනකට හම්බ වෙයිද කියන එක බුද්ධ ආගම ඇටියට සෑහෙන සාධාරණයි සකසයිතයි කියලා කියනවා. When we have a chance to hear the right Dhamma, it's a small door for escape from samsara and we have to take that opportunity very quickly. මේ වගේ හම්බ වෙච්ච ඉඩ ප්‍රස්තාවක් ලැබුණොත් ඒක කලාතුරකින් හම්බෙන පුංචි ඉඩක්. ඒකෙන් පැන ගන්න උත්සාහ කරන්නයි කියලා කියනවා. නැවතත් ආයේ මේ වගේ ඒවා නැවත නැවත හම්බෙයි කියලා හිතන තරම් මෝඩ වෙන්නේ නැතුව. There are three things that never come back once they are gone. repeat please. There are three things which never come back once they are gone. ඉතින් අපිට මේ නොලැබෙන දුර්ලභ වස්තු තුනක් හම්බ වෙලා තියෙන වෙලාවක්. A said word, when you say something, you can never take it back. අපි ඒක වචනයක් එළියට දැම්මොත් කටෙන් වචනයක් එළියකොත් ආපහු ගන්න බෑ එකක්. When you release an arrow, you can never take it back. when you release A- An arrow, an arrow from a bow. ආ අපි ඊතලයකින් විද්දොත් ඊතලේ ආපහු ගන්න බෑ. Or when you miss an opportunity, you can never retrieve it back. අපිට හම්බෙච්ච ක්ෂණ සම්පත්තිය පන්න ගත්තොත් ආයෙ ගන්න බෑ. So sometimes being born in a country where you have the Dhamma, you take it for granted. ඉතින් කවුරු හරි හිතනවා නම් අපිට මේ ලංකාව වගේ ඉපදිලා අපි උපදින උපදින ආත්මේ අපිට මේ බුද්ධාගම හම් වෙයි මේ පන්තල් හම් වෙයි මේ ගුරු හම් වෙයි කියලා ඒක මං වගේ කෙනෙක් දිහා බලලා හිතන්න කියනවා මොකද්ද ඒ තරම් හිතන්න අපිට තියෙන වාසිය ඒක අපි කම්මැලිකමට හිතන හිතවිල්ලක් It's an opportunity, a golden opportunity that other people don't have. So you have to make, uh, uh, you have to, to, to make use of this opportunity so that it does not go uh, and never come back. ඉතින් ඒක නිසා අනික් අයට නොලැබිච්ච දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මේක අර ඊතලකින් ගිය ඊතේ වගේ ආපහු හම්බෙයි කියලා හිතන්න එපයි කියලා කියනවා. So all that I can say is uh, you have to be extremely diligent and not uh, negligent and make use of your time because life is too short and samsara is too long. ඒක නිසා අපි අප්‍රමාද වෙන්න කියලා කියනවා. එහෙම නැත්නම් ඉසුගිනිගත් එක් වගේ. අප්‍රමාදීව මේ කටයුතු කරන මිසක්ක සංසාරේ අපිට මේ වගේ හම්බ වෙන අවස්ථා අඩුයි සංසාරේ දිගයි. ඒක නිසා සංවේගය පහළ කිරීම තමයි මේ ස්වාමීන්ගේ වචනවල තියෙන්නේ. Maybe you have chance you you will get out of this uh, terrible samsara because you have all the conditions for getting out good teachers, good environment. Uh, and all all these together can can help you to go out of this, uh, this circle of birth and death which is so terrible. ඒක අපේ සංසාරේ අපි කරපු යම් uh, හොඳ ක්‍රියා නිසා තමයි අපිට මේ පරිසරයක් එහෙම නැත්නම් පච්චුපදේශ වාසයක් ගුරු ඇසුරක් ලැබිලා තියෙන්නේ. නමුත් ඒ විතරක් නෙමෙයි අපි කරලා තියෙන ගොඩක් දේවල් තියෙනවා. ඒවා එකක් එමේ ඉස්සර වුණොත් අපිත් ඔය වගේ රටකට ගිහිල්ලා වැටුණොත් හවුහරණක් නැහැ. ඒ නිසා අපි සතුටු වෙලා ඒ කරපු වැඩේකට හම්බෙච්ච මේ ශාසනික සම්පත්තියක් ලැබිලා තියෙන බව දැඩිසේ හිතට ගන්නයි කියලා කියනවා. And uh, I want to finish by thanking you personally for accepting uh, m- to invite me in this monastery so that I can have this chance also to get the knowledge that will probably help me to get out of this. මේ කතාව නතර කරන්න කැමතියි නිස්සරණට එන්න දුන්නට ඒ වගේම දවස් දෙක තුනක් ඉඳ දෙනවට එතකොට මේ යන වැඩ පිළිවෙල අපිට දැනගන්න පුළුවන්. So is there any question would you like to answer from the society? ඔගිට ඒ කාට හරි මේ ස්වාමීන් වහන්සේ මේ කෙටි කතාවක් කරුවා මේ තමයි සංකරක්කිත ආමතුරු මේ රුවන්ඩර් නාමතුරු කෙනෙක් කාට හරි දැනගන්න ඕනේ නම් මොනවාරි මේ වගේ ආමතුරු කෙනෙක් හම්බෙච්ච වෙලාවේ ප්‍රශ්නයක් හෝ වෙන මේ කියපු දෙයට අමතරතරතුරු මම අහුවා එහෙම ප්‍රශ්නයකට උත්තර දෙනවද කියලා උත්තර දෙනවා. ඒ නිසා කාට හරි තියනවාද මේ අවස්ථාවේ අපේ තංගරක්ගේ තහවුරුෙන් අහන්න මොන හරි දෙයක්. කට්ටිය හොල්මන්. ඔව්. um, uh, uh, from uh, Sri Lanka, um, if if um, a Buddhist monk goes there, uh, will it be uh, possible to um, spread Buddhism? To understand. the question she wants to know whether it's possible to come from here to go to Rwanda to spread Buddhism. Yeah. Okay. The answer is my people have suffered quite a lot and they have had a glimpse of the first noble truth but they don't have uh, they don't know the four, the four noble truths i think that my people are ready to listen to the dhamma at least to give it a chance uh, but it might take some time because the whole country, almost the whole country, is a Christian country, but at least they will give it a chance. It means that uh, if someone goes there to, to preach the Dharma, they might accept it first with some kind of skepticism, but eventually, if they take time to listen to it, it might uh, it might start to spread there. Yes, there, there's a, a, door open for the Dharma there, because people are suffering and they want to get out of the suffering and uh, they don't know how to. And the Dhamma is the way. ඉතින් ඒ රටේ මිනිසුන්ට දුක්ඛ සත්‍ය අඳුන්ලා දෙන්න දෙයක් නැහැ. දෙමව්පිය ඉස්සරහ දරුවෝ කපලා තියෙනවා. දරුවෝ ඉස්සරහ දෙමව්පිය කපලා තියෙනවා. පළවෙනි දුක්ඛ සත්‍ය පිළිබඳව කියන්න දෙයක් නැහැ. නමුත් ඉන්නේ විශාල කම්පැනි එක. ධර්මයෙන් මේකට උත්තරයක් ලැබෙයි කියලා ඒගොල්ලෝ ඉලා ගන්න තරම් තාම වාතාවරණයක නැහැ. ඒ නිසා මෙහෙන් ගිහිල්ලා දෙනවනම් ධර්ම පිළිගන්න කැමැති කතෝලික රටක් නිසා ඒගොල්ලෝ බාරගන්නේ මේ වගේ වෙලාවක ඇවිල්ලා බුද්ධ ආගම පතරවන්න හැදීම දේශපාලන ව්‍යාපාරයක් විදිහට මම හිතෙන්නේ මේ මිති මේ ආමුදොත් හිතේ දාලා තියෙනවා. ඔය අපි හිතන තරම් වැඩ කරන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා ලංකාවේ ඉන්න හාමුදුරුවෝ ලංකාවේ මේ සතිපාසල කරන අපි ගැන සැකෙන් බලන්නේ. ඒ ඒ ලංකාවේ ඉතින් එහෙමනම් අපි ගිහිල්ලා ඒ වගේ රටකට ගියාම බෙල්ල වෙන මේ වාවේ අතපය කපලා වෙන වෙන මේ වාවේ. I hope you also went to the prison and you also been arrested while in your country. I will explain the reason. You? May I tell how it came about? Um, I I try to use the Dhamma to bring the reconciliation in my country because the war, the civil war that had uh, led to the genocide was between uh, two ethnic groups. And I was using some of the Dharmic template for people to heal. But uh, uh, it happened that the government was not happy with it because uh, it was kind of uh, what I was doing was I was inviting people to write down the narratives of their their stories through the war so that people can get to the point of understanding that all people suffer. We share this common bond of dukkha. Then there were there were some people who had been victims of the government itself, so the government did not want those stories told. And then what came out was uh, I was in I was imprisoned because of doing that activity, but not because of preaching dharma, but uh, mainly because I was uh, doing something that was threatening. Uh, That's a kind of a sound you mean? Huh? You you are chanting pirit or kind of a... No, no, I was not chanting pirit. But What is the offense they uh, leveled against you? The the offense was uh, I was uh, I was telling people to write down the stories during ah. the genocide. So මේ ශාමින්නාන්සේ හිටපු රටේ මුළු ජාතික ව්‍යසනයක් සිද්ධ වුණේ ඒකෙන් කොටසක් රජයේ වගේ කියන්න ඕනේ. මෙති මේ ශාන්ති ඉතුරු වෙච්ච මිනිස්සු අවතෙන් ඊගා પરම්පරාවට වෙච්ච ව්‍යසනය පිළිබඳව තොරතුරු ලියන්න කිව්වලු පන්සලට එන අයට. මේ නිසා මේ ශාන්ති හිතේ දාලා තියෙනවා මේ රජයේ කරපු කැත වැඩ හේලි කරන්න හදන කෙනෙක් වශයෙන් රුවැන්ඩන් ජාතිකයෙක් තමයි මෙයා රුවැන්ඩන් රජයෙන් හිරේ දාලා තිනවා. ඉතින් ඒක නිසා පිට කෙනෙක් ගියොත් එහෙම ওই හිතන විදිහේ සාදර පිළිගැනීමක් නැහැ. මොකද කතෝලික රටක් විශේෂයෙන්ම ව්‍යසනයකට පස්සේ තියෙන රටක් ධර්මික තද්ද අවශ්‍යතාවය තියෙනවා. නමුත් මිනිස්සුගේ මනසට ළඟා වෙන්න දෙන්නේ නැහැ. ඒ තියෙන වාතාවරණය නිසා. ඉතින් ඒ නිසා පිටින් ගියොත් එහෙම කෙනෙකුට දැන් මේ තමන්ගේ රටේ ඉපදිච්ච කෙනෙක් මේ ඒ ශාන්තිකෝ වීඩියෝ එකේ පෙන්නනවා මේ ඒක කතාව මම අහලා තිබුණා මේ භික්ෂුවක් කියලා කියන්නේ පිස්සෙක් රුවන්ඩාවට අපේ ලොකු සංසය ලියලා තියෙනවා භාවනා කරනට මිනිහට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා සලකනවා මිස කෙලපිරිච්ච padikකම කර තරම්වත් සලකන්නේ නැහැ කියලා. අපිට හරිය ලේසියට හිතෙනවා රුවන්ඩාවට ගිහිල්ලා බුදුරස් කරකෙන්න බුදු තොරණක් ගහපු ගමන් වැඩේ හරියයි කියලා. මේ ලංකාවේ මිනිසුන්ව කරන්න බැරි එක. ඉහි ගිහිල්ලා මොනව කරන්නේ? මේපයි කියලා කියන්නේ නැතුළු මේ ශාසිකනම හරිම සාදරයික කළ යුත්තක්. නමුත් ඒ පීවර ටික පන්නගෙන මිනිස්සුන්ගේ හිත හදාන මේ කරන්න හදන හොඳ වැඩක් කියලා රජයකට දැනුම් දෙනවා කියන එක හිතා ගන්න බැරි මට්ටමක් තියෙනවා. ඒ නිසා පොදු වශයෙන් නම් යෝජනාව හොඳයි. නමුත් ප්‍රායෝගික වශයෙන් තමයි මම ඇහුවේ ස්වාමීන් වහන්සේගෙන් මේ මේ ස්වාමීන් වහන්සේ සිවුරක් ඇඳගෙන මේ කරන වැඩේටත් ඒ රටේමත් ඉරේ ලැගලා තියෙනවා. බොහොම සතුටින් ඉඳලා තියෙනවා හිරේ. මම දන්නවනේ මේකට හිරේට දෙන්නේ කියලා. ඉතින් ඒක තමයි මේකට මේ ආව ප්‍රශ්න දෙන්න තියෙන උත්තරේ. වෙන කාට හරි තීරණ අපේ වෙලාව ඉවරයි. වෙන කාට හරි තීරණ අපි සාකච්ඡා කරනවා මේ මතක් කරනවා මේ වෙලාව දෙනවා ප්‍රශ්නයක් තීරණ අහන්න. කොහොමද ඒ ද- බෞද්ධ ධර්මය හම්බුනේ ඊට පස්සේ මහාන වෙන්න ඉත හදාගත්තේ eh, කොහොමද කියන එක So as far as you are a family member, how many family members uh, suffered or lost their life and the shock that you get from the family members losing and from the death or dis- separation of family members, how long it took you to get into the Dhamma and how to, to become a monk? How is the transition? So right, uh, I think that I was introduced to the Dharma for the first time during that very same genocide. I remember I was uh, sleeping with many dead people. It was littered a very long distance. And then uh, uh, I remember uh, seeing how life is so impermanent from there. And then uh, after after the genocide, right after the genocide, I was very angry and I, I wanted to take revenge. That's when I started to, to, to, to practice karate. And so it was just one year after the genocide that I started to practice karate and in the practice of karate, that's when uh, I discovered this uh, meditation of breathing and being conscious of the rising and falling of the abdomen. So then after discovering that, uh, it was uh, a relief for me and meditation became my drug. So I was uh, 13 years old and I have been meditating since that very time until now. At the age 13, you had this thing. Yeah. And then onward, how many years to you to become a monk? Then, uh, uh, when I was 17, that's when I read the book by Hermann Hesse. And I, I, that's when the decision for me to become a monk was there. Then after, when I was, uh, uh I, I kept on practicing meditation. Then when I was uh, 26, that's when I was in prison and the prison was so horrible because I spent for two days, 42 days, uh, 42 days. Mm, in solitary confinement. And so I had no other refuge aside from meditating. Then uh, when I was in that prison, that's when I decided that if I ever come out alive, I was going to become a monk straight away. මේ ස්වාමීන් වහන්සේගේ අවුරුදු 13 තමයි ඒ සමූල ඝාතනය සිද්ධ වෙලා තියෙන්නේ. මම මැරිච්ච මිනි ගොඩේ ගොඩාක් දුර ඇවිදින්න සිද්ධ වුණාලු. එතකොට දැක්කලු මේ ජීවිතය කියන්නේ බොච්චර తాවකාලික දෙයක්ද කියලා. කවදා හරි ලේට ලේ පලිගන්න ඕනයි කියන. ඒක ඒ නිසා ගිහිල්ලා කරාටි ඉගෙන ගන්නකොට කරාටි වලදී කිව්වලු මේ අංග කර්මන්නේ කර ගන්න ඕන හිත හදා ගන්න ඕන නම් හුස්මට හිත යොදන්නේ කියලා. එතකොට මේ හුස්මට හිත දන්නේ යනකොටම මේ හිතේ තිබුණ වෛර පිළිගැනීම සහ ද්වේෂයෙන් පරිගන්න කතාව වෙනුවට නිකන් කුඩු ගැහුවා වගේ වුණයි කියලා කියනවා. බේරෙන්නේ නිකන් මත් බේතක් ගත්තා වගේ සම්පූර්ණ ඒකෙන් අර වෛර හිතවිලිත් නැති වෙලා ආනපාන දිගටම භාවනා කරලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 17 වෙනකන් ගිහි ජීවිතේ භාවනා කරගෙන ඉන්නකොට තමයි අවුරුදු 7 දවස් 42ක් හිරගෙදෙට දාලා තිනවා ඒක ගැන කතා කරලා වැඩක් නැහැ කියලා. ඒ තරම ඉතාමත්ම අපා දුකක් විඳලා හිරේදි කල්පනා වුණාලු මං එළියට කවදා හරි ආවොත් මේ බුද්ධ ආගමේ තියෙන විදිහට මං පැවිදිනවා කියලා. ඒ ඇවිල්ලා ඊට පස්සේ තමයි මේ චිත්තාත පොත කියවලා තියෙන්නේ. ඒ යනවා තමයි 17න් පස්සේ තමයි පැවිද්දට හිතේ ඉඳලා තියෙන්නේ. ඒ නිසා ද්වේෂයේ හරහා ගමනක් ඒ ද්වේෂයට උත්තර හොයනකොට තමයි ආනාපාන සතිය අහුවෙලා ඒක මට මේ මද්ද්‍රව්‍යයක් වගේ වුණයි කියලා තියෙනවා. ආනපාන දාපු ගමන් ඔක්කොම ඔය ද්වේෂයක් නැහැ, වෙහසක් නැහැ. පැවිද්දට හිත හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අපේ ඉන කටියටත් ඒ වගේ සමූල ඝාතනයක් එනවනම් වැඩේ හරි. ඒක එනකන් පෙන්කෙලිනවා. ආපු දවසේ කියනවා අනේ කොන්දේ මාර්ගික කියා භාවනා නොකර හිටියා දැන් මොනවද කියන්නේ? දැන් ඒතර කියන්න වෙන්නේ ඊට වැඩි ලොකු දේවල්. ඉතින් ඒක දැන් දැන් අර ඇවිල්ලා තියෙන කොන්දේ අමාරුවත් ලොකුයි. බඩ එකක්වත් ලොකුයි. Sorry that I am making jokes because these people are waiting till the genocide comes. <laughs> Then only they will be they will be understanding what the Buddha is telling, the first noble truth. I, I, I didn't become a monk straight away because there was no meditation center, no place. I had to wait for some time seeking. so here it's very easy. If you want to become a bhikkhu, you become a bhikkhu, you can go on the center and you can become a bhikkhu. It's not the case in Africa. That means that you have so many chances. So I think that you should take uh, advantage of the facilities and the opportunities that are present, not waste it. Because if you waste it, it's like wasting your life, as the Bante said. It's uh, it, you might need to wait for a genocide. So ඒදී හිතුණත් පැවිදි වෙන්න කියලා පේනතෙක් කානක පන්සලක් පේනතෙක් කාට ගුරුවරයෙක් මොකුත් නැහැ. අවුරුදු ගාණක් මේ හොයන්න ඕනලු ඒ වගේ අවස්ථාවක් ප්‍රස්තාවක් ලැබෙනද ඒ අනුව බලනකොට ලංකාව කොච්චර වාසනාවන්තද ඕනම කෙනෙකුට විනිශ්චය කරපු ගමන් පැවිදි වෙන්න පුළුවන්. ඒක ඒවා හිතා ගන්න බෑ. ඉතින් ඒක නිසාලු මේ ඒක නිසායි අපිට කියන්න වෙන්නේ මේ වගේ සමූල ඝාතනයක් වෙලා හිටපු තැන හැඳි ගෑවිලා හැඳ මේ අලකොල්ලන්ද හැඳි ගියා වගේ හැඳි ගාපු දවසට තමයි තේරෙන්න පටන් අරගන්නේ මේ පෙන් කෙලපු පෙන් කෙල්ලිලේ රඟ. ඉතින් මම මේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා අපි ලබන ආදී ලබන අවුරුදු පෙබරවාරි වෙනකොට ජාත්‍යන්තර සම්මේලනයක් ඇඳවන්න බලාපොරොත්තු වෙනවා සතිපාසල වෙනුවෙන් දවස් දෙකක් කොළඹ. ඒකෙදි මේ ස්වාමීන් වහන්සේ අපි ගෙන්නලා මේ ශාන්තික කතාව කියවන්න ආරිනවා. මේ සංජය විශේෂ මේ වගේ කරදරයක් වුණාට පස්සේ ලංකාවට ඇවිල්ලා පැවිදිලා තියෙන්නේ. ඒක අපිට ලොකු මේ ගෞරවයක්. ඉතින් ඒ සංජය ආර්දනා පිළිඅරගෙන තියෙනවා. මේ ලෝකේ කියන්නේ මේ අපි හිතානින් එකක් නෙවෙයි. පොඩ්ඩක් එළියට කියලා බලන්න ඔය තියෙන ව්‍යසන එහෙම නැත්නම් මේ අසාධාරණය ගොජ්ජ දාන අසාධාරණයක් තියෙනවා. අපි මේ මැක්සෝ වහනවායි කැස්ස එනවායි කොන් දෙකක්මයි කියලා කියනෙව්වා. මොන තරම් ලෝකේ නොදන්න ගෙයි ගෙම්බන්ගේ වැඩද කියලා තේරෙනවා මේ අපි මේ කරන කතාවල් දිහා බලනකොට. ඉතින් ඒක නිසා මට හිතෙනවා මේ සාන්නස ගැනලා කතා කරන්නේ කමඨාන් සුද්ධ කිරීමටම අයිති වෙනවායි කියලා. So we welcome you to the conference and you will talk to the international community telling each and every mishap is having a silver line. There is a beacon in light if you wish to see the truth. ඕන ව්‍යසනයක් වුණාට ඒක නිවන් දොරක් වෙනවා. හැම ව්‍යසනයක්ම නිවන් දොරක් වෙනවා ඥානවන්තයාට. අනිත් එක්කනා ඒක ඉතාලට බැදගෙන අඩහව ගගා ඉන්නවා. ඒ නිසා මේ වගේ තුන් හතර දෙනෙක් හොයා ගන්න ඕනේ මට. ඒ සම්මන්ත්‍රණයේදී කතා කරවන්න කතා කළ මේ මිනිස්සුන්ට කියන්න මේ හැමදාම නැත්තල් නෑ හම්බෙච්ච ලාවේ වැඩි කරගන්න කියලා කියන්න තමයි මේ හම්බුනේ මාව හොයාගෙන අවිලා තියෙන්නේ මම දන්නේ නෑ. එතකොට හම්බෙච්ච කට්ටිය කිව්වා අපිට මේ ශාන්තිය හොඳ කතිකේ හදිතක හරියට ඉදිරිපත් කිරීම හරීම පිරිසිදු. ඒ සම්මා සාකච්ඡාට ගියාම කියන එක හරියටම කෙලින්ම කියනවා. ඒ ඒක පිනක්. ඉතින් ඒක නිසා අපිට පුළුවන් නම් මම පෙන්වන්නම් මේ ශාංශය සම්බන්ධ වෙලා ඉතර විනාඩි 5 චිත්‍රපටිය ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන්නේ. හැබැයි කරලා තියෙන ලෝක ප්‍රසිද්ධ හොඳ චිත්‍රපට නිෂ්පාදකයෙක්. ඒක ඇස්සරණ ජාතිකා. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ ඉඳීම පැමිණීම පවා අමෝතු මේ කම්පන වේගයක් ඇති කරලා දෙනවා මිනිසුන්ට. බුද්ධඝම පිළිබඳ නෙවෙයි භාවනා පිළිබඳ නෙවෙයි මනුස්ස ජාතියට ඒ රටවල් වල සිද්ධ වෙන දේ. ඒව නම් ඒකේ පෙන්වන්නේ නැහැ. නමුත් මේ ශාන්ති ගිහිල්ලා ඒ අමල තත්ත්ව මැච් එකේ විගේ ස්මාරකයට වන්දනා කරලා ඊතන භාවනා කරනවා පෙන්වනවා. So I promised them to show you a film. Uh, how many minutes? The video that prepared the the film. Uh, or oh, oh, it, it's just a small trailer. Yeah. <laughs> That's a very small trailer. It has only like five minutes. Yeah. But uh, it is still ongoing. It's going uh. to ah. be. It's it. It will be a long documentary that will come out uh, maybe next year. And uh, there there are some of the shots that will be needed to be made in Europe, in Switzerland, next uh, next fall and then uh, ඒක තියෙන්නේ ඇත්තටම පෙන්වන්න හදන චිත්‍රපටියේ මේ ටේලර් පෙන්වන එකක් තියෙන ටේලර් එක විතරක් විනාඩි 5ක් තියෙනවලු මේක දිගටම ෆිල්ම් කරගෙන යනවලු මේ ශාංශේ තියලා මේ මොකද වෙච්ච සිද්ධිය පෙන්වන්න. ඉතින් ඒක නිසා අපේ සතිපාසල පෙන්වන දවසට මේ ශාංශවත් පෙන්වනවා. ඒක මයි ළඟ ඇති වීඩියෝ එක මේ ලින්ක් එක මම හරි ගස්සලා දෙන්නම් ක්ලිප් එකට දාලා ඊට ඉංග්‍රීසියෙන් තියෙන එක ගැන මම කනගාටු වෙනවා. නමුත් මේ කතාව අහපු නිසා මම හිතනවා ආ, මේක මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. So we are going to finish the session now. Uh, usually this is our question and answer session. So I took opportunity to present yourself to see and to communicate between two countries, two uh, go- uh, groups. So I think we have not wasted time.